භාෂාවෙන් ජනරන්ජනගේ ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ ජනතාවගේ ගායිකාව යන සම්භාවනීය නාමයෙන් බොහෝ දෙනෙක් ඇය හඳුන්වනවා. ඇය හැම විටම ජනතාවගේ පැත්තේ සිටීමත් ජනතාව වෙනුවෙන් ගායනා කිරීමත් ඒකට හේතුව වෙන්න ඇති. වහින්නට හැකි නම් ගිගුම් දී වියලි ගම්බිම් වලට ඉහළින් ඉදෙන්නට හැකි නම් බතක් වී බතක් නොයිදෙන පැලක රහසින් මේ ඇයගේ ජීවිත තේමාව හැටියට සලකන්න පුළුවන් ගීතයක්. 1943 අගෝස්තු 23 වැනිදා කොළඹ කොටහේනේදී ඇය ජන්මලාභය ලැබුවා. ඒ දරුවන් නව දෙනෙකුගෙන් යුත් පවුලක තාත්තා ටේලර්වරයෙක්. ඔහු ඇඳුම් ඇහුවා. අම්මත් ඔහුට උදව් කළා. වැඩියෙන්ම තිබුණේ අගහිඟකම් නැතිබරිකම් නන්දා මාලිනීටත් ඒ දුක දැනුණා කුඩා අවදියේදීම විඳි ඒ අත්දැකීම් ඇයට අදටත් මතකයි නැතිබරිකම ජනතාවගේ පැත්තේ ඉඳලා කතා කරන්න නැඹුරු වුණේ ඒක වෙන්න ඇති ඒ පුංචි කාලේ ඉඳලම ඇගේ පුරුද්ද අද නන්දා මාලිනී ජනප්‍රිය ගායිකාවක්. ඇය බොහෝ සංගීතඥයන්ගේ තනු සංගීතයට ගීත ගායනා කළා තියෙනවා. බොහෝ ගීත රචකයින්ගේ පදමාලා ගායනා කළා තියෙනවා. බොහෝ වෙලාවට මේ චිත්‍රපටවලට ඇරෙන්න ඇයම ගීතයක් තෝරගන්නවා නම් බොහෝ වෙලාවට ඇය අභිමත ඇය කැමති තේමාවක් තමයි නැතිබරිකම, දුප්පත්කම සහ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න. අද අපි නන්දාමාලිනීගේ මේ ජන්මදිනය වෙනුවෙන් හිතුවේ ඇය සංගීත අධ්‍යක්ෂවරියක් හැටියට නිර්මාණ ශිල්පිනියක් හැටියට ඇගේම තනු යොදාගෙන ගායනා කරපු ගීත කිහිපයක් ඔබ හමුවේ තබන්න. මම හිතනවා මේ පැත්ත ගැන වැඩි කතා කරලා නැහැ. ඇගේ ගීත ඔබ වුණ තරම් අහලා ඇති. හැබැයි ඇගේ සංගීත නිර්මාණ පැත්ත, තනු නිර්මාණ පැත්ත ගැන ඔබ අවධානය යොමු කරලා ඇති කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා අපි අද හිතුවා මේ විශේෂ අවස්ථාවේ ඇය තනු නිර්මාණය කරගෙන ගායනා කළ ගීත කිහිපයක් ඔබ හමුවේ තබන්න. ඒ පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න. මේ අද මම තෝරගත්ත පළවෙනි ගීතය. Thank you. සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල්වන පියතේ පුටුවල සකුරා මල් පිපිලා හල් මුදුමයි ගේ දොරකඩ නිල්වන පුරාමල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල්වන පියක නිදි මත නැති වී හිරු පායා ඇත උමතු විසින් මේ ගීතය තමයි නන්දා මාලිනී තමන්ගේම ගායනයකට උපයෝගී කරගත්ත පළමු ඇගේම නිර්මාණාත්මක තනුව. මේ ගීතය රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න. ඔහු මේක නම් කළා තිබුණේ පිස්සු තරුණියක දුටු විකාර සිහිනය කියලා. ඒක කිසියම් විකෘති විපරීත දේවල් සිද්ධිදාමයක් සිදු බව කියන ගීතයක්. මේ පදමාලාව තමයි ඔහු ලියපු ගීත අතරිනුත් ඔහු ළමා පිටියට ගීත රචනා කරලා තියෙනවා. එතෙන් සිට වෙනත් ගායක ගායිකාවන්ට ගීත රචනා කළා. නමුත් ඔහුගේ ජනප්‍රියම වෙච්ච පළමු පළමු ගීතය හැටියට සඳහන් වෙන්නේ මේ සකුරා මල් පිපිලා කියන ගීතය. නන්දාමාලිනී කොටහේනේ ඉපදිලා සිප් සතර ලබන්නේ කොටහේනේ ගුණානන්ද විද්‍යාලයෙන්. ගුණානන්ද විද්‍යාලයේ වෙස්සන්තර නාටකය නාට්‍යයකට නගනකොට ක්‍රිෂ්ණ ජිනාගේ චරිතය කරන්නේ ඇය. ඒකෙදි ඇය ගීතත් ගායනා කරනවා. පන්තියේදී ඊටා මිහිරට කවි කියන ගී ගායන නන්දා මාලිනී කියන ශිෂ්‍යාව ගුවන් විදුලියට කැඳවාගෙන එන්නේ මාග්‍රට් පෙරේරා කියන ගුරු මාතාව. මේ ගුරුතුමිය දකිනවා ඇය ගායන ලෝකයේ කිසියම් ගමනක් යයි කියලා. මේ නිසා ඇය ඇගේ අතින් අල්ලාගෙන ගුවන්විදුලි ළමා මණ්ඩපයට එක්කගෙන එනවා. ඇය නන්දා මාලීව කැඳවාගෙන ඇවිත් බාර දෙන්නේ කරුණාරත්න අබේසේකරට. කරුණාරත්න අබේසේකර තමන්ගේ ළමා පිටියට ඇය සම්බන්ධ කරගන්නවා. හැබැයි අවුරුද්දක් විතර යනකම් ඇයට තනියම ගීතයක් ගායනා කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇය වෙනත් ගායිකාවන් ගීත ගායනකොට ඒවාට සමූහ ගායනාවට තමයි සම්බන්ධ වෙන්නේ. හැබැයි අවුරුද්දකට විතර පස්සේ කරු අයියා ඇයට තනියම ගීතයක් ගායනා කරන්නට අවස්ථාවක් ලබා දෙනවා. මේ ගීතය රචනා කරන්නේ අශෝක කොළඹගේ බුදු සාදු මම සමන් මලක් වෙන්නම් කියන ගීතය තමයි ඇය ළමා පිටියට ගායනා කරන පළවෙනිම ගීතය. එතෙන් සිට ඇය ගුවන්විදුලියේ ළමා පිටියේ ගායිකාවක් වෙනවා. පසුව සරලිගී පරීක්ෂණය සමත් වෙලා සරල ගී ශිල්පිනියක් බවට පත් වෙනවා. එතෙන් සිට තමයි ඇය ගායිකාවක හැටියට ජනප්‍රියත්වය ලබාගන්නේ. දෙවැනියට මම තෝරගත්තේ තවත් ගීතයක්. මේ ගීතෙත් තනු නිර්මාණය කර ගායනා කරන්නේ නන්දා මාලිනී. ඒ තනුව කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීම තමයි මේ ගීතය තෝරා ගැනීමේ අරමුණ. Thank you. की मंडली अदूरू कुसी අබේසිංහ ලිව්වේ අපූරු පදමාලාවට තනු නිර්මාණය කර ගායනා කළේ ආචාර්ය නන්දා මාලිනී. මේ මවකට දිය හැකි උත්තරීතරම ස්ථානය. ඒ උත්තරීතරම ඉහළම උපරිම තැන W අබේසිංහන් මේ පදමාලාවෙන් මේ මාතාවට ලබා දී තියෙනවා. මේ ගීතයේ තනුව නිර්මාණය කරද්දී අපිට දැනෙනවා දැන් සංගීතය පිළිබඳ අවබෝධයක් නැති සාමාන්‍ය රසික අපට දැනෙනවා එහි ලයාන්විත භාවය. මවකගේ සෙනෙහස, දයාව, කරුණාව, මෛත්‍රිය මේ සියලු දේවල් පිළිබඳ හැඟීමක් මේ ලයාන්විත තනුවෙන් මම හිතනවා අපිට දැනෙනවයි කියලා. මේකට සංගීතය පිළිබඳ අවබෝධයක් අපිට නැහැ. නමුත් අපිට මේ ගීතයේ මේ විෂයට ගැළපෙන ලාංවිත භාවය අපිට මේ ගීතයේ තනුව මේ ගීතය අහනකොට අපිට දැනෙනවා. මම තවත් ගීතයක් තෝරගත්තා. මහින්ද අල්ගම රචනා කරපු ඒ ගීතයටත් තනුව නිර්මාණය කරන්නේ නන්දා මාලිනී. අය කවර ආభాෂයකින් මේ තනුව නිර්මාණය කළාද කියලා අපි ගීතය අහලා කතා කරමු. අත්තන මල මුදුනේ මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ සඳ අනුර පිය මංක කවුද එන්නේ පුතුනි බල ආචාර්ය රතනජංකර් ශ්‍රී ලංකාවට පැමිණ රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ කරපු දේශනෙන් පස්සේ අපේ සංගීතඥයන්ගේ අවධානය අපේ ජන සංගීතය වෙත ජන ගීය වෙත යොමු වුණා. මේ යොමු වීම සමග අපේ වන්නම් අෂ්ටක විරිදු පැල් කවි පාරු කවි යනාදී බොහෝ ජන ගීවල ආශ්‍රය අපේ සංගීතඥයින් ලබා ගන්නට වෑයම් කරා. දැන් මේ රුක්කත්තනමල බුදුනේ කියන මහින්ද අල්ගමලියු පදමාලාවටත් අපිට පේනවා වන්නමක ආශ්‍රය ලබාගෙන මේ තනුව නිර්මාණය කර තිබෙන බව. අපිට මතකයි පණ්ඩිත අමරදේව තමන්ගේ ජනගායනා වැඩසටහන් වලදී විවිධ වන්නම් ආශ්‍රය කරගෙන ඊටාම රමණීය තනු නිර්මාණය කරා. එවැනි රමණීය තනුවක් වන්නමක් ඇසුරු කරගෙන නන්දා මාලිනිය මේ පදමාලාවට නිර්මාණය කරලා තියෙනවා. 1962 දී පණ්ඩිත අමරදේවයන්ට මුල්වරට චිත්‍රපටයක සංගීතය නිර්මාණය කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ රන්මුතු දුව චිත්‍රපටයට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ තමයි මේ ගීතය රචනා කරන්නේ. පණ්ඩිත අමරදේව ළමා පිටියේ හිටපු නන්දා මාලිනී කියන ශිෂ්‍යාව කැඳවාගෙන යනවා රමුතු දුව චිත්‍රපටයේ ගීතයක් ගායනා කරන්න. මයික්‍රොෆෝනයට උස මදි මයික්‍රොෆෝනයට උස මදි වීම නිසා ලෑලි පෙට්ටියක් උඩ නැගලා ගීතය ගායනා කරන්නට නන්දා මාලිනීට එදා සිදු වෙනවා. මේ ගීතය තමයි ගලන ගල්කි ජීවිතය කියන ගීතය. මේ ගායනා කළේ නාරද දිසාසේකර සමග. ඒ වර්ෂයේ නිර්මාණය වෙච්ච හොඳම චිත්‍රපට ගීතයට සහ ගායිකාවට හිමි සම්මානය ලැබෙන්නේ නන්දාමාලීට. ඇය ගායනා කරපු පළමු චිත්‍රපට ගීතයෙන්ම ඇය ජනප්‍රියම ගායිකාව බවට පත් වෙනවා. නාර්ද දිසාසේකර ගායකයා බවට පත් වෙනවා. එතනින් තමයි ඇය චිත්‍රපට පසුබිම් ගී ගායිකාවක බවට පත් වෙන්නේ. මේ ගමනේදී තමයි ඇය Tamanගේ ගීතවලට තනු නිර්මාණය කිරීමේ කාර්යයට අතගසන්නේ. අද මම වැඩසටහනට තෝරගත් අවසාන ගීතය මෙයත් මඩවලේ සත්නායක ලියපු ගීතයක්. මේකත් තනු නිර්මාණය කරන්නේ නන්දා මාලිනී ඇගේ ගාය ඒ ගී ගායනය දැන් අහමු. මේ ගීතයට සමන් දෙමින්ම අපට අද ජනරන්ජන ගීතුලින් සමුගන්නට සිද්ධ වෙනවා. අද තාක්ෂණික දායකත්වය ඉඳුනිල් උපමාලිකා නිෂ්පාදනය කළ සුරිකා පෙරේරා මම වැඩසටහන ඉදිරිපත් කර තිලකරත්න කුරුවිට බණ්ඩාර